ප්‍රශ්නය තමයි සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් සම්මා දිට්ඨියක ඉන්න ශ්‍රාවකයෙකුට ඊළඟ ඵලයේ වැඩෙන්නේ නැත්තේ. එහෙම නැත්නම් තමන්ගේ සෝතාපන්න ඵලය එහෙම නැත්නම් තමන් තුළ තියෙන සම්මා දිට්ඨිය තමන්ගේ ජීවිත කාලය පුරාවටම පවතින්නේ නැත්තේ ඇයි? අමතක වෙන වෙලාවල්, හැඟියුම් බර වෙන වෙලාවල්, රාජකාරී වැඩවල කාර්ය බහුල වෙන වෙලාවල් වලදී ඒක අමතක වෙනවා. මේ අමතක වීම අතපසු වීම අර සම්මාදිටියෙන් සිත වෙන්ව පවතින කාලය මෙන්න මේ නිසා තමයි එයාට තව බව එක්ක තුනක් නැත්නම් හතරක් උපරිම හතක් යන්න සිද්ධ වෙනවා මේ තියෙන තැනේ මෙතනම පිරිනිවන් පාන්න නම් මේ කින කමටාන නිවැරදි කරන්න ඕනේ මෙතන දෝෂයක් තියෙනවා දැන් මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න අපි මොනවද එයාට දෙන්නේ කියලා බැලුවම සම්මා දෘෂ්ටියක් දෙනවා මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න සම්මා දෘෂ්ටිය දෙනවා. සම්මා දෘෂ්ටිය තුල දෝෂ තිබුණාම ඒකට දෙන්නේ මොකද්ද? එහෙනම් මේ වැරද්ද වැරද්ද කුමක්ද කියලා නිවැරදිව දැක්ක නිසා ඒ වැරද්දම නිවැරදි අවබෝධය බවට පත් වුණා නම් ඒ නිවැරදි අවබෝධය ඇති වුනේ වැරදියකින් නිදහස් වීම නිසා මිසක් නිවැරදි එකක් ඇති වුණා නොවේ. එනම් මිත්‍යා දෘෂ්ටිකයෙකුගේ මිත්‍යා දෘෂ්ටිය ගලවන්න තථාගතයන් වහන්සේ ඇතුළු ආර්යවරු සෑම කෙනෙක්ම පාවිච්චි කරන එකම එක නිර්වාණ ආයුධය තමයි සම්මාදිට්ඨිය. ඒකෙන් විතරයි අර දෘෂ්ටිය ගලවන්න පුළුවන්. එතකොට සම්මාදුට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය ගලවනවා. හැබැයි සම්මාදුක්ඛය දැන් ගලවන්න ඕනේ. සෝතාපන්න කෙනාගේ සෝතාපන්න එක ගැලවුවොත් තමයි සකු르දාගාමී කෙනාට එතනට එන්න පුළුවන්. තියෙන එක පුටුවයි. තියෙන එක පුටුවයි. පුදුජන කෙනෙක් ඉන්නවා. මගේ පුටුව මමනේ ගත්තේ මේක මගේ මගේ ආන්දරෝ කියලා කියනවා. නෑ නෑ ඉතින් බලන්නකෝ ඉතින් මගේ මගේ කියලා අල්ලාගෙන ඉන්නේ කවුරු ඉඳගත්තත් කමක් නෑ ඒ අයිති අතාරින්න. පොදු තැනක තිබ්බම කොහොමද මගේ? දැන් මේ පුද්ගලයාව ඇදලා ගන්නවා එළියට. ඒ පුද්ගල ස්වභාවය අයින් කරනවා, නිරෝධ කරනවා. දැන් මේ පුටුවේ වෙන කෙනෙකුට ඉන්න පුළුවන්. කවුද ඉන්නේ? යම්කිසි අවබෝධයෙන් ඉන්න ආර්ය කෙනෙක් ඉන්නවා. එයාමයි. එයාමයි හැබැයි කලින් අර මාන්නෙන් හිට පුතුජන කෙනාව අයින් කළාම පුතුජන කෙනා අයින් වෙච්ච නිසා දැන් එතන ආර්ය කෙනෙක් ඉන්නවා. සෝතාපන්න කෙනෙක් ඉන්නවා. දැන් සෝතාපන්න කෙනා දැන් පුතුජන කෙනා ඉන්න තාක්කල් ආර්ය කෙනා ආවේ නැහනේ. දැන් සෝතාපන්න කෙනා ඉන්න තාක්කල් සකු르දාගාමි කෙනා එනවද? දැන් මෙයාව අයින් කරන්න එපායි. මෙයාව අයින් කරන්න බෑ. ඇයි? අර අනාර්ය කියන එක අයින් කළා ආර්ය කෙනකින්. එහෙනම් මේ සම්මාව ගලවන්නත් ඕනේ තවත් සම්මාවකින්මයි. තවත් සම්මාවකින්. දැන් ඔබ වහන්සේ වැඩක් කරනවා. වැඩක් කරනකොට ආම්දුරුනම කල අනේ බලන්නකෝ බලන්න. ඔබ වහන්සේක ඔක්කොම තින්න අනුවන වැඩනේ අපේ ආම්දුරුනේ දැන් මේක නෙමෙයි මේම නෙමෙයි කරන්න තියෙන්නේ කියලා හොඳටම දොස් කියනවා. ඉත රිදෙන්න දොස් කියනවා. ඒක විවේචනය කරනවා. ඒක වැරදිලා මේක වැරදි කියලා. එහෙම අපාස කරනකොට දැන් අපිට දුකක් දැනෙනවා. අපි දන්න සම්මාව මොකද්ද? දැන් අපි යම් කිසි එකක් අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්ත සම්මාව දහසක් මණ්ඩල සම්මාදිටිලින් එකක්නේ. සෝතාපන්න ඵල පාත් තියනවද? උපාදි පාක් තියෙනවා. එකම වර්ගයේ උපාදි පා තින කට්ටිය ඉන්නවා, දෙක තින කට්ටිය ඉන්නවා. හැබැයි සෝතාපන්න ඵල දෙකක් තින කට්ටිය නෑ, එකයි තියෙන්නේ. එතකොට 10කින් එකක් නම් ඒක මේක වුණොත් මොකද්ද මේක? බණුන් බැනුන් හැම එකක්ම යහපත් ලෙස දකිනවා. මේක තමයි යාගේ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨි සෝතාපන්න ශ්‍රාවකයා සුගතිගාමි වෙනවා. සුගතිය ගිහිල්ලා ඉපදිලා විමානයක දෙවියෙක් වෙලා ඉන්නවා. එයා අල්පේ සාක්්‍යද මය සාක්්‍යද කියන එක වෙන ප්‍රශ්නයක්. හැබැයි දෙවියෙක් වෙනවායි එයා සතර පායට යන්නේ. හැබැයි එයාට ඇයි පිරිනිවන් පාන්න බැරි වුනේ? ඇයි මේ ලබාපු මිනිසත් භවයේ එයාට සසර නිමා කරන්න බැරි වුනේ? කොතනද වැරදුනේ කියලා බැලුවාම එයා තුල තිබුණ සම්මාදිට්ඨිය දෘෂ්ටියක්. සම්මාදිට්ඨිය කියන්නේ දෘෂ්ටියක් නේ. ඒකනේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක දෘෂ්ටියක් තමයි. හැබැයි ඒ දෘෂ්ටිය මොකද්ද කියන එක එයා දැනගෙන හිටියේ නෑ. ඒ කියන්නේ එයා තාම දෘෂ්ටියක් අඳුරන්නේ මිත්‍යා දෘෂ්ටි අඳුරනවා. හැබැයි ඒ දෘෂ්ටිය ගැලෙව්වේ තවත් දෘෂ්ටියකින් කියන එක එයාට පැහැදිලි නෑ. මමත් දැන් ඉන්නේ අර මිත්‍යා දෘෂ්ටියෙන් ගැලවිලා තවත් අන්තයක තියෙන දෘෂ්ටියක තමයි. මමත් දෘෂ්ටිගාමියෙක් තමයි. මම ගත කරන හැම මොහොතක් තුළම ගත කරන්නේ දෘෂ්ටියක් තුල තමයි කියන එක එයාට තේරිලා නැහැ. ඒ අනවබෝධය තුල අවිද්‍යාව තිබුණා. ඒ අවිද්‍යාව නිසා යට නැවත ඉපදීමක් අටගත්තා. පිරිණිවන් පෑම එයාට ඈත් වුණා. දැන් ඒ ආර්ය ශ්‍රාවකයාට තව දුක්තියක් දෙනවා. තව දුක්තියක් දෙනවා. ආන්ද්‍රෝ අඩුවට බයිනවා. අඩුවට ගානවා. අඩුවට අපාස කරනවා. අඩුවට පාර දෙනවා. ඕම හිතන්න එපා. ඒ හැම අපාසයක් තුලින්ම උන්වහන්සේලා මගේ අඩුවක් පෙන්නලා දෙනවා නිවැරදි වෙන්න. එහෙම නිවැරදි වුණාම නැවත මේ බැනුම හම්බෙන්නේ බැනුම් හම්බෙනවා වෙන එකකට. ඒ අඩුව හම්බුනාම ඒකට බැනුම් හම්බෙන්න හම්බෙනවා වෙන එකකට. ඒක හදාගත්තාම ඒකට බැනුම් හම්බෙන්නේ බැනුම් හම්බෙනවා ඒක නැතුව වෙන එකකට. ඕමෝම හදාගෙන හදාගෙන කාලයක් යනකොට බැනුම් හම්බෙන්නේ ඇයි? සියලුම අඩුපාඩු නිමා වෙච්ච රාතෙක් බවට පත් වෙනවා. දැන් මේක සම්මාදුට්ටියක්නේ. හැබැයි අර සම්මා දිට්ඨියට වඩා මේක වෙනස්. ඇයි අර සම්මා දිට්ඨිය තුලින් අපි කලේ කුමක්ද? උන්වහන්සේ මගේ අඩුවට බයිනවා. අඩුව තියෙන්නේ බව 500ක් නම් 500ම දැන් බැනුම් අහන්න වෙනවද නැද්ද? හැබැයි මේක සම්මා දිට්ඨිය මේ සම්මා දිට්ඨිය තුල බැනුම් අහන්නේ අඩුවට තමයි. හැබැයි අඩුව නිවැරදි වෙනවා. දවසින් දෙකකින් සතියෙන් මාසයෙන් අවුරුද්දෙම එක නිවැරදි වෙන නිසා කාලයක් යනකොට අර සම්මාදිට්ඨිය තුල එයාගේ තවත් දෘෂ්ටි ගැලවෙනවා. සම්මාදිට්ඨිය තුල දෘෂ්ටි තියෙනවා. මම සෝතාපන්නයි කියලා එයා දැඩි ලෙස උපාදානය කරගෙන හිටියාම ඒ සම්මාදිට්ඨිය දැන් එයාට දෘෂ්ටියක් වෙලා නැද්ද? හැබැයි ඒකට කියනවා හොඳ දෘෂ්ටි කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නය ආර්ය ශ්‍රාවකෙක් සම්මාදිට්ඨියක් තියෙන කෙනෙක් ඊළඟ ඵලයට යන්නේ නැත්තේයි කියලා බැලුවාම ඊළඟ ඵලයට යන්න නම් අර පුටුවට වෙන කෙනෙක් ගන්න නම් ඉන්න කෙනා අයින් කරන්න ඕනේ. ඒ කෙනා අයින් වුණාම තමයි වේකන්සියක් තියෙන. ඒකට කියනවා අපි මේ කියනවා මේ අවස්ථාවක් තියෙනවා තව කෙනෙකුට. ඒ අවස්ථාව තිබුණොත් විතරයි නිර්මාණය වුණොත් විතරයි තවත් කෙනෙකුට එන්න පුළුවන්. තවත් කෙනෙකුට එන්න පුළුවන්. ඒ එන කෙනා සකු르දාගාමි අනාගාමි විය හැකි සමහරට රහත් විය හැකි. දෘෂ්ටියක් තවත් දෘෂ්ටි ගණනාවකින් පාර දෙනවා. දැන් දැන් තියෙන ක්‍රමේ තමයි අපි තුල තියෙන සම්මා දෘෂ්ටිය සෝතාපන්න එකක් නම් රාත් එකක් නෙමෙයිනේ. ඉතින් ඒක වටින්නේ නැහනේ අපට. අවබෝධය තියෙනවාමනේ සිතේ. සිත යම්කිසි අවබෝධයටපත් වෙනවා. ඒක සිතේ ස්වභාවයක්. ඒක සිතේ ස්වභාවයක්. ඒකමයි සිත. ස්වභාවය කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය. අවබෝධයමයි ක්‍රියාකාරීත්වය. පැවැත්මත් ඒ අවබෝධයමයි. දැන් අපි මේක වෙනස් කරා කියලා ප්‍රශ්නයක් තියෙනවද නැහැ. එහෙනම් මේකත් ගලවනවා. සකු르දාගාමි දෘෂ්ටියෙන් ගලවනවා. එහෙම නැත්නම් අරියත් දෘෂ්ටියෙන් ගලවනවා. නැත්නම් අනාගාමි දෘෂ්ටියෙන් ගලවනවා. කොහොමද සම්මාදිට්ඨියට සම්මාදිට්ඨියෙන් පාර දෙනවා. උන්වහන්සේ මට නෙමෙයි බැන්නේ. පෙර හේතුවක් තිබුණා. ඒක ඒක පූජා කරලා ගියා. සන්තෝෂයි. පූජා කරලා ගියා. ඒ පූජා කරපු එකත් එක්කම තව එකක් ගන්න. තවත් සම්මා එකක් ගන්න. මොකද ඒ දෘෂ්ටිය මට බැන්නේ නෑ. බොරු කියන්න එපා තමයි ඔබ වහන්සේට බැන්නනේ. පිස්සුද මට බැන්නේ නෑ. තමයි අපි දැක්කනේ ඔබ වහන්සේ. මගේ අඩුවට බැන්නේ. එහෙමද? එතකොට මේ අපහාස කළේ මගේ අඩුවට. එහෙම ගත්තා. ඒ අඩුවට නෙමෙයි බැන්නේ. මගේ අඩුව පෙන්නලා දුන්නා. ටිකක් වෙනස් තව අම්මා සුට්ටියක් ඒක තුලින් හදනවා. මගේ අඩුව නිවැරදි කරගන්න මාව දැනුවත් කළා. දැන්න නෙමෙයි දැනුවත් කළා. මට නිවනට තිබිච්ච බාධාවක් මට දැනුවත් කළා. මේ විදිහට ගන්නව තව දුක්තියක්. දැන් අර එක දෘෂ්ටියක් තුල හිටියාම එයාගේ දෘෂ්ටිය නඩත්තු වෙනවද නැද්ද? දැන් ඒ දෘෂ්ටියට වඩා දෘෂ්ටි තුන හතරක් දුන්නාම මේකෙන් එකක් නවතිනවා මේක පවතින්නේ නැහැ. 10ට වඩා 20 ආවොත් 10 පවතින්නේ නැහැ. 20ට වඩා 50 ආවම 50 පවතිනකොට 20 පවතින්නේ නැහැ. 100 ආවම 50 පවතින්නේ මේක තමයි සිතේ ස්වභාවය. පොඩ පොඩ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න පරණ අවබෝධයක අපිටම ලානේ ඒ කාලේ මම මේම දේවල් කිව්වා දායකයන්ට මෙහෙමද පින්වන්න මොදන් ගමු කොහොමද දන්නේ අර සුමනා යසෝදරා එහෙම එහෙමත් කිව්වා අනේ අපේ ආන්දනේ පින් වැඩක් නෑ කුසල් වැඩක් නෑ පිරිණිවන් පාන අපි ඔබ වහන්සේ අද මෙහෙම කිව්වට එදා ඔබ වහන්සේ මට කිව්වනේ යසෝදරා වෙන්න ඕනේ ඔබ වහන්සේ කිව්වනේ අනේ පිටිසිද්ධමා වෙන්න ඕනේ කියලා ඔව් එදා හරි ලැජ්ජා ඒක ඒක මං ඉල්ලාස් කරගන්නවා එහෙම කියනවායි අවබෝධය වැඩි වෙනකොට පරණ එක පවතින්නේ නැහැ ඵලයෙන් ඵලයට අපේ ප්‍රඥාව වෙනස් අවිද්‍යාවේ තරම වෙනස්. විද්‍යාවේ තරම වෙනස්. තේරෙන ප්‍රමාණය වෙනස්. අපේ චරිතවල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාවලිය වෙනස්. ඒක වෙනස් වෙනකොට සෝතාපන්න ඵලයට දැන් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව එයා වෙනස් වෙනවා. ඇයි අපි ඒ ඵලයට හදාලා සම්මා දිට්ඨියක් තියෙනවනේ. ඒකට සාපේක්ෂව තව දිට්ඨි ගොඩක් දානවා. දිට්ඨිය පවතිනකොට දිට්ඨියක් කැඩෙනවා. ඒක තමයි සංකල්පය. සමීකරණය ඒක. කෝපයක් අයින් කරන්න ඕන නම් කෝපය අයින් කරන එක නෙමෙයි තව කෝපයක් දෙනවා දුන්නාම අර කයින් එනවා දැන් පොඩි ළමයාගේ බෝනික්කඩ බැනිදිලා බෝනික අයින් කරන්න ඕන මොකද්ද කරන්න ඕන බෝනික උදුරනද නෑ ළමයා කෑ ගන්නවා බිම පෙරලා කාර් එකක් දෙනවා පොඩි බස් එකක් දෙනවා දුන්නාම බෝනික යවිසි කරනවා ෆයින් ගන්නවායි අර දෘෂ්ටි හම්බුනම මේ දෘෂ්ටිය කැඩෙනවා තථාගතයන් වහන්සේ මේක හොඳට දැනගෙන හිටපු නිසා තමයි මිත්‍යා දෘෂ්ටි කැඩුවේ නෑ ලෝකේ කාගේද මිත්‍යා දෘෂ්ටි කැඩුවේ? කිසිම කෙනෙක් කියන සම්මා දෘෂ්ටිය දුන්නා දුන්නාම මේක පවතිනකොට හරක නිකන් කැඩෙනවා. බෝනිකා නාවනා උරතල් කරන ළමයාට කාරක දුන්නාම මේකත් එක සෙල්ලම් කරන ළමයා බෝනිකා ගන්න නෑ අපව. කිව්වද අපි බෝනිකා ගන්න එපා කියලා ඒක නිකම්ම අයින් වෙනවා. සෝතාපන්න ඵලය නෙමෙයි අපි මේ අයින් කරන්නේ. සකු르දාගාමීක වඩනකොට සෝතාපන්නක අයින් වෙනවා. රාහත් බෝධිය වඩනකොට අනාගාමී වෙනකන් තිබිච්ච සේරම ඥාන ටික අයින් වෙනවා. මේම බලාගත්ත ගමන් ඉන්නවා කෙනෙක්. හැබැයි එදා බලලා මේව ඔක්කොම මිනිස්සු නම් දීලා තින්නේ වටිනාකම්. ඔක්කොම එකම නාම රූප, එකම සෛල. ගස් හැම එකේම සෛල එක වගේ නෙමෙයිද? ගෑනු මනුස්සයාගේ ඇඟේ තියෙන සෛලයයි පිරිමි කෙනාගේ ඇඟේ තියෙන සෛලය අතර වෙනස මොකද? නෑ. දෙකම එකයි. හදවතෙන් ගත්තත්, පෙනාල්ලෙන් ගත්තත්, ඉසගැස් ගාලින් ගත්තත්, නියපොත්තෙන් ගත්තත් සෛල ඔක්කොම එකයි. ඒකේ තියෙන සමීකරණය එකයි. ගසුත් එමය මිනිසුත් එමය සත්තුත් එමය. එහෙනම් මේවා අපි හදාගත්ත සම්මුති නෙමෙයිද? මෙන්න මේවා දැක්කා ධම්මානුපස්සනාව වඩන කාලේ අනාගාමි ඵලයේ මෙන්න මේවා තමයි දැක්කේ. ඒවා බල බල ඉන්නවා. ඔක්කොම ධර්මයෙන් දකින්නවා. ඔක්කොම ධර්මයෙන් දැන් ධර්මයෙන් දකින්නේ ඇයි? පේන එක බව දැනගන්නවා. ඇයෙන බව දැනගන්න එච්චරයි. ඒ ඇයෙන එක තුල තියෙන ධර්මීය ගවේෂණය කරන්න ඇයි ඒ ඥානෙ නෑ දැන්. ඒක අතුරුදා. තවත් පීවරකින් උඩට ගිහිල්ලා. සමහරලාට මේ සෝතාපන්න ඥානෙ මේ සම්මාදිට්ඨිය වටිනවාය කියලා වටිනාකමක් දීලා ඒක පරිස්සම් කරනවා නම් ඒක නඩත්තු කරනවා නම් ඒකට වාවැටිලා ඒක රැකගෙන ඉන්නවා නම් ඊළඟක වැඩෙන්නේ ඇයි? එයා ඒ සීමාවෙන් එන්න කැමති නැහැ. පිරිණිවන් පාන කෙනා සීමාවක රැඳෙන්නේ නැහැ. ඊළඟක වඩනවා. සම්මාදුක්තියක් පවතින්නේ එයාට තවත් දුක්තියක් නැති නිසා. ඊට වඩා ලොකු සම්මාදිට්ඨියක් ආවම අරක යනවා. දැන් සෝතාපන්න කෙනාට අපි කතා කරන්නේ සෝතාපන්න කෙනා නේද? එමුනේ කතන සෝතාපන්න ශ්‍රාවකයෙක් කියලා කියනවා. සකු르දාගාමි ශ්‍රාවකයා දිහා බලලා සෝතාපන්න සකු르දාගාමි ශ්‍රාවකයා. එහෙම කියනවද අපි? BA MA MPL කියලා කතා කරන නෑ. MPL කිව්වම අපි දන්නවා MPL නිකන් දෙන්නේ නෑ. ඒකට MA එකක් තියෙන්න ඕනේ BA එකක් තියෙන්න ඕනේ. එහෙම තිබුණොත් තමයි අරක ලියන්න පුළුවන්. ඇයි අරක රිසර්ච් එකක්නේ. ඒකට යන්න බෑ මේ දෙක නැතුව. ඒ ලෙවල් කරපු කට්ටිය ඉන්නවද ඉස්කෝලේ යන්න නැතුව? ඒ ලෙවල් දක්වා කියලා කිව්වම අපි දන්නවා පාවසර කරලා ඕ ලෙවල් ලියලා තමයි මේ ලෙවල් ලියලා තින්නේ. ඒක අපිට කියන්න උන අපි දන්නවා. එහෙනම් අපි එයාට කියන්නේ සකු르දාගාමි ශ්‍රාවකයා. ඇයි යට සෝවාන් සෝවාන් කෙනා කියන්නේ නැත්තේ? ඒක එනකොට මේක නැහැ. එහෙනම් අපි දැන් මේ සම්මාදිට්ඨිය ඊළඟ පියවරට යන්න නම් මීට වඩා දියුණු දිට්ඨිය ගේන්න ඕනේ මෙතනට. අර පුදුජන කෙනාම අයින් කළේ. රටේ නැති කතන්දර කියලා බන කියලා අර කියන ස්වභාවයට විද්‍යාව කොහොම හරි උපදවලා පාදලා අර මිත්‍යාව අහිං කරනවා. අහිං කළාම ආර්ය. පුටුවේ හිටිය අනාර්ය කෙනෙක් මගේ කියලා අල්ලාගෙන පුද්ගලයේ සත්‍යයක් නැහැ කියලා පෙන්නලා දුන්නා. ඒ තුල එයාගේ දෘෂ්ටිය පෙන්නලා දුන්නා. දෘෂ්ටිය ගැලෙවුවා විද්‍යාව පාලෝනා දැනුත් ඉන්නවා කෙනෙක් ආර්ය කෙනෙක්. මොකද්දනේ අනාර්ය කෙනා අයින් වුණා. ඒ නිසා ආර්ය කෙනෙක් එතනට පැමිණියා. සෝතාපන්න කෙනා අයින් වුණොත් සකු르දාගාමි කෙනා එතනට වඩිනවා. පැමිණෙනවා. එතනටපත් වෙනවා. එහෙම නැතුව මේක වැඩෙන්නේ තමන්ගේ අවබෝධය, තමන්ගේ සම්මා දිට්ඨියම තමන් නිතරම දකිනවා ඒ දිට්ඨියෙන් එයාට කිසිම දෙයක් වඩන්න නැත්නම් එයා සෝතාපන්න වෙලා අපවත් වෙලා කොහේ තැනක ඉපදිලා ಜಾති සෝතාපන්න වශයෙන් නැවත ඉපදිලා ඕමම ඉන්නවා බලාගෙන ඇයි ඒ දෘෂ්ටිය තුල එයාට ඊළඟ පියවරට යන්න බෑ. ඒ දෘෂ්ටිය කඩන්න බෑ යාවි. දැඩි ලෙස ඒක උපාදානය වෙලා. දැන් මොකද කරන්න ඕනේ? තමන්ගේ සම්මා දිට්ඨිය තවත් දෘෂ්ටි වලින් ගන්නවා. ඒ එක දෘෂ්ටියක්වත් මිත්‍යා වෙන්න බෑ. ඔක්කොම සම්මා වෙන්න ඕනේ. ඇයි? මිත්‍යාව තමන් තුළ වැඩෙන්නේ ඒක වඩන්න ගියොත් විශාල පැටලවිල්ලක් මාර්ගයේ සම්පූර්ණයෙන් පැටලෙනවා. වැරදෙන්නේ නැහැ. පැටලෙනවා. ඇයි? මිත්‍යාව තමන් තුළ වැඩෙන ක්‍රමයේ අයිමි වෙලා. මිත්‍යාව Taman තුල වැඩෙන්නේ නැත්නම් වඩන්න ගියොත් මොකද වෙන්නේ? පැටලවිල්ලක් ඇති වෙනවා. වැඩෙන්නේ සම්මාව නම් තියෙන්නේ සම්මා දුක්ඛය නම් ගලවන්න වැඩෙන එකෙන්ම තමයි ගන්න ඕනේ. එහෙනම් තවත් සම්මා දුක්ඛයකින්මයි අර සම්මා දුක්ඛය අයින් කරන්නේ. එහෙනම් එක සම්මා දුක්ඛියක් තවත් සම්මා දුක්ඛි ගණනාවක් පුරුදු කෙරුවොත් වැඩිපුර ප්‍රත්‍යක්ෂ වෙන එක රැඳෙනකොට අරක යනවා. ඒ විදිහට අපි දකින්නකොට, හැයෙනකොට, දැනෙනකොට, පේනකොට මේ ගනුදෙනු කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ පවතින දැන් තියෙන සම්මාදුට්ඨියට වඩා සම්මාදුට්ඨි කීපයක් ඒකත් සාපේක්ෂව ඒකත් එක්ක පුරුදු කරනකොට අරව රැදෙන්න රැදෙන්න මේවා ගැලවෙනවා. සකෘදාගාමි මාර්ගයට එනවා, ඵලයට එනවා. අනාගාමි මාර්ගයට එනවා, ඵලයට එනවා. රාත් මාර්ගයට එනවා. පිරිණිවන් පාන්න සුදුසු රාතෙක් බවට පත් වෙනවා. ක්‍රමානුකූලව මේක වැඩෙන්න ඕනේ. දැන් ඔබ වහන්සේ දාහනේ වළඳනවා. දැන් මේක ප්‍රැක්ටිස්. මේකට කියන්නේ අපි ප්‍රායෝගික පැත්ත. කමටන් පැත්ත දැන් ඔබ වහන්සේ දාහනේ වළඳනවා. එහෙම එකක් නෑ දැන් දාන වේලාව පැනලා නමුත් එහෙම මානසික හදා ගන්න පුළුවන් නේ. වැවත්වෙන්නේ නෑ. ගුරුවරයා නේම කියන්නේ. 12න් පස්සේ දාහනේ ගැන කතා කරන්නේ නෑ. මොකද ගුරුවරයා කමටහන දෙන එක ඇවතක් නෑ. දාහනේ වළඳනවා. ඔබ වහන්සේට අවශ්‍යම ව්‍යංජනේ 10ක බෙදන්නේ. බනින්න හිතෙනවා පාත්‍රේ පැත්තකින් තියලා කුටිට යන්නත් හිතෙන. එච්චර එක කැළඹෙනවා. අයි අවශ්‍යම දේ මම ගොඩක් කැමැතිම දේ මේ මනුස්සයාගේ හැන්දට එන්නේ. අර වැඩිහිටිය අඳුරන හොඳට බෙදනවා. අපේ ළඟට පොඩ්ඩයි දෙන්නේ. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? Taman කැමති දේ වැඩිපුර ලැබෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවක් තිබුණා. තිබුණා. ඒ තිබිච්ච නිසා ලැබුණ නැති වෙනකොට කැළඹුණා. මේක කවුද පුතුජන කෙනා? ය පුතුජන. ආර්ය කෙනෙකුට එහෙම වෙන්න කමන්නේ. ඔච්චර තමයි එන ලැබෙන්න තිබුණේ. ඒ ටික හම්බ වුණා. මීට වඩා ඒ මනුස්සර බැන්න තියෙන තරහට තව ටිකක් නොදෙන්නත් පුළුවන්. මේක තමයි ලැබෙන්න තිබුණේ හම්බුනේ. එයා එයා ආර්ය කෙනෙක්. හැබැයි අනාර්ය කෙනා අර වැඩි මම මේකට හරිම කැමැති ව්‍යංජනයනේ සුදුලුණු ව්‍යංජනේ මේක හම්බ වුණේම නෑ බල මේ මනුස්සයා 62යිනේ මට දැම්මේ. ඒක වැඩිපුර අත වැව්වේ නෑ. නමුත් මේ මනුස්සයා ඇතර හිටියේ නෑ ගියා. දැන් තරහා. එයා පුතුජන කෙනා. දැන් මෙයාට කෙනා හාමුදුරුවෝ මොනවද ඔබ වහන්සේට ලැබෙන්න තින්නේ? ඒක තීරණය වෙලා තියෙන්නේ. වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න ඕනේ නම් ඒක ලැබෙන්න වෙනම කමටානක් අලුතෙන් හේතුවක් හදන්න ඕන. හදුවාම මේ ඵලය වෙනස් වෙනවා. මේ ඵලය මෙතනට ආවේ හේතුව තිරිච්ච නිසා. හේතුව දැන් හදලා ඉවරනේ. එහෙනම් ඒ 62යි වැටෙන්නේ ඒක වෙනස් කරන්න බෑ. 60000ක් ඕනේ නම් ඔබ වහන්සේ මෙතන බනින්න එපා. 60000ක් වැදෙන්න අලුතෙන් හේතුවක් හදන්න. නැවත කොහෙල් දාන එකට වඩින්න. හැමෝම අතහැරලා මගහැරලා ඔබ වහන්සේටම සම්පූර්ණයෙන් බෙදයි. ඇයි? හේතුව හදලා ඇවිල්ලා ඉන්නේ බය නැතුව ඉන්න ආක බලන්නේ නැයි. හේතුව හදලා තින්නේ මොකටද බය වෙන්නේ? හේතුව ඇදුවාට පස්සේ මේ කියන්නේ නික ආක බලන්න අර මනුස්ස සේරම ටික දානවා. ඇයි? දාන්න වෙනවා. කලින් තීරණය වෙලා. එහෙනම් අපි මේ දෘෂ්ටියට දානවා. දැන් මේක සම්මාවක් දාන්නේ. මේක සෝතාපන්න දිට්ඨියක් මේ දාන්නේ. මොකද්ද? ඔබ වහන්සේට දැන් මේක දුන්නා නෙමෙයි. මේක තමයි ලැබෙන්න තිබුණේ හේතු හැදිලා. ඒ 62 වෙනස් කරන්න බෑ හඳුරෝ. මේකට සෑයීමටපත් වෙන්න. ඔබ වහන්සේ සුදුරුණු කැමතිනේ. ඊළඟ වතාවේ වැඩිපුර හම්බෙන්න අපි හේතුවක් හදමු. ඒක හදන්න පුළුවන්. වාඩි වෙලා ඒක හේතුව හදනවා. සිටිවිලි වලින් සුදුලුණු පූජා කරන මානසිකත්ව මෙනෙහි කරනවා. සතියක් විතර මෙනෙහි කරා. මෝටු සුදුලුණු බෙදනවා. සුදුලුණු පූජා කරනවා. සුදුලුණු වල ಗುಣ කියනවා. මෙන්න මේ වගේ සුදුලුණු පිළිබඳ කර්ම වැඩිපුර කළාම හැම ව්‍යංජනයම ගෑවිලා යනවා. සුදුලුණු විතරක් පාත්‍රේ පිරෙනවා. ඇයි? කර්ම වැඩිපුර ඇදිලා හේතු හදලා. මෙන්න මේ විදිහට හේතු හදන ක්‍රමයට කියලා දුන්නාම දැන් අර 62ට යා තරහා ගන්නවද? ගන්න පුළුවන්ද? ඇයි? සම්මාදිටිය ඇවිල්ලා. අර මිත්‍යාව තරහා ගිහිලා ද්වේෂ වෙලා අර මිනිස්සු අපාස කරන්න ඉතුණනේ. අර දික්ටි ගැලෙව්වා. ඒ අවිද්‍යාව ගැලෙව්වා මේ සම්මා දිට්ඨිය එතනට දාලා. දැන් සුදුළු වුණ හම්බෙනවා. දැන් තියෙන ප්‍රශ්නය වැඩිපුර හම්බෙන නිසා වළඳන්න බෑ. සුදුළුණු වළඳන නිසා ඇඟේ යම් යම් රෝගී තත්ත්වයන් ඇති වෙනවා. දැන් වළක්වන්න බෑ හේතු හදලා. හැමෝටම උන්වහන්සේ දකිනකොට වැඩිපුර දෙන්න හිතෙනවා. වැව්වත් අයින් කරලා හරි දානවා. අනිත් ව්‍යංජන වලට සුදුළුණු මිශ්‍ර කරනවා. එහෙම කරන්න ඉතෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? හේතු හදලා වැඩි. දැන් මේක වළක්වන්න බෑ. දැන් මේක සම්මාදිට්ඨියක් තමයි. දැන් ප්‍රශ්නයක් නෑ. මොනවා කරන්නද අපි හදපු හේතුනේ හිත හදාගන්න. දැන් හිත හදාගෙන ගන්න ක්‍රමයක් තියෙනවා. අවශ්‍ය නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුහාමුදුර කියලා තියෙනවද නැද්ද? ඇයි ඒක පාවිච්චි කළේ නැත්තේ? බුදුහාමුදුර දන්නා හේතුව නිසා ඵලයක් අට ගන්නවා. හැබැයි ඵලය අපට සුදුසු නැත්නම් වලක්ක ගන්න බුදුහාමුදුර තව කර්මයක් අදන්න මේ අපට අවවාද දීලා තිනවා. උපාසක මාත්‍ය පොඩ්ඩක් සුදු ලුණු වැඩි මට. සුදු ලුණු වැඩි. උපාසක මාත්‍ය මේකෙන් පොඩ්ඩක් අස් කරන්න. පොඩි පිඟානක් ගෙන්න. ඇයි අස් කරන්න අපිට බැරිද? පුළුවන්. අස් කරන්න පුළුවන්, වළක්වන්න පුළුවන්, අවවාද දෙන්න පුළුවන්, දැනුවත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට කර්මය හදනවා. අපට ඕන විදිහට වෙනස් කරගන්න, හැඩගස්ස ගන්නවා කර්මය. මේක සම්මාදිට්ඨිය. ලැබෙන දේ සම්මාවෙන් දකිනවා. දකින්න බැරි නම් අපට ඕන විදිහට වෙනස් කරගන්නවා සම්මාවට ගැලපෙන විදිහට. මෙන්න මේම දිෂ්ටියක් හදනකොට අර දිෂ්ටියට ඉන්න බෑ. දැන් මේක ගැලපෙනාට යන්න සීතල වෙලා පොරෝගෙන නිදා ගන්නවා. සීතල මොනවා කරන්නද සීතල දෙන්න ඇති කාට රයිස් කට පූජා කරන්න ඇති කියලා ඕම වෙවුල වෙවුල ඉඳලා අපවත් වෙනද නෑ සීතලයි උණුසුම තපිනවා ගිනිපත්තු කරන්නේ ඒකට හොඳට සිවුරු පොරවාගෙන ටිකක් මේ රස්නේ මේ ඉවස ගන්නවා මෙන්න මේ විදිහට යම්කිසි පිළියමක් අරක පොඩ්ඩක් ඇඩගස්ස ගන්නවා. ඇඩගස්ස ගන්න ක්‍රමය අපි අන්න අර සම්මාවෙන් බලන ක්‍රමයට වඩා සෑල්ලුයි කියලා කියනයි. හැමදේම කර්මානුරූපී කියලා බලන්නේ බලනවා. හැබැයි සමහර දේවල් කර්මයට ගැළපෙන විදිහට වෙනස් කරගන්න. දැන් මේක අරකට වඩා හොඳයි කියලා කියන. දැන් මේ සෝතාපන්න දිට්ඨියට මොකද උනේ? සකු르දාගාමි මාර්ගයට ආවයා. හැමදේම Tamanට ඕන විදිහට මේ වෙනස් වෙලා තම හම්බෙන්නේ. හැඩ වෙලා හැඩ වෙලා තම හම්බෙන්නේ. ඒ ඇද වෙලා හම්බෙන බව Taman දන්නේ නැහැ. එහෙම ඇද කරලා Tamanට ගන්න ඉතින්නේ ඒ ස්වභාවිකව ඇද වෙන එකට Tamanගේ සිත එකඟ නැහැ. එකඟ නැහැ යටෙනවා. මෙන්න මේක අවබෝධ වුණාම අර දිස්තිය ගැලෙනවා. ඇයි? දැන් ඇඩ ගස්සන්න විශේෂ උවමනාවක් නෑ. එන්නේ හැම එකක්ම ඇඩ ගහිලා. ඒ ඇඩේ දකින්නවා දැන්. දැන් භාගයක් හම්බුන්නේ නෑ. ඒ පම් භාගයක් අම්බෙන්ද හැඩ ගැවුනා. එයා දැන් භාගයක් දෙන්න කියලා කියලා කරනවට වඩා ඒක උන්වහන්සේට ඕනෑ විදිහට භාගයක් ලෙස හැඩ ගැවුනා. මෙන්න මේ මේ හැඩ දකින්න ඔයා ලෝකේ. හැමදේම ඇඩ්ජස්ට් වෙනවා. එයාට එයා වෙනුවෙන්. එයාගේ කර්මයට ගැළපෙන විදිහට හැඩ ගැහෙනවා හැමදේම. සංඝය හැඩ ගැහෙනවා, දායක හැඩ ගැහෙනවා, පරිසරය හැඩ ගැහෙනවා, දාන හැඩ ගැහෙනවා, රාත්‍රිය හැඩ ගැහෙනවා, දවල් හැඩ ගැහෙනවා, සීතල හැඩ ගැහෙනවා, උණුසුම හැඩ ගැහෙනවා. මෙන්න මේ හැඩ ගැසීම දකින්නවා. සකු르දාගාමි ඵලයේ දැන් අරකට මොකද උනේ? ඇඩ ගස්සන එකක් ගියා. හැමදේම එයාගේ දිටියෙන් දැක්කනේ. එයාගේ සම්මාවෙන් දැක්කනේ. ඒකත් ගියා. දැන් එයා සම්මාදිට්ඨිය දකින්න. එයා සම්මාදිට්ඨිය හදන්න. හැදෙන සම්මාදිට්ඨියට එයා වෙනස් වෙනවා. එයාට ඕන විදිහට එයාට ඕන විදිහට එළියක හැදුවා. එළිය හැදෙන එකට ඕන විදිහට දැන් එයාව එයා හදනවා. පැහැදිලිද? මේක හැම මොහොතක් ගානේ පුරුදු කරනවා. හැම දෙයක් තුලම පුරුදු කරනවා. හැම තප්පරයක් ගානේ සම්මාදිට්ඨියක් දියුණු වෙන්නේ තවත් සම්මාදිට්ඨියකින් තමයි මිත්‍යාවෙන් දියුණු වෙන්නේ විද්‍යාව දැන් හැමෝම විද්‍යාවෙන් එකද නෑ ප්‍රඥාව වැඩි කට්ටිය අඩු කට්ටිය මධ්‍ය කට්ටිය අවම කට්ටිය කියලා ඉන්නෝනේ ඒ කියන්නේ විද්‍යාව මට්ටම් ඔක්කොම එක නෙමෙයි හැබැයි විද්‍යාවක් අවිද්‍යාවෙන් දියුණු වෙන්නේ විද්‍යාව දියුණු වෙන්නේ තවත් විද්‍යාවකින් ඊට වඩා දියුණු වෙච්ච විද්‍යාවකින් එහෙනම් විද්‍යාවකින්මයි එක වඩන්න ඕනේ. එහෙනම් සම්මාව තව තවත් වැඩෙන්නේ තවත් සම්මාවකින් තමයි. සෝතාපන්න සම්මාදිට්ඨිය දිනු වෙන්න ඕනේ සකු르දාගාමි සම්මාදිට්ඨියෙන්. සකු르දාගාමි සම්මාදිට්ඨිය අනාගාමි සම්මාදිට්ඨියෙන් දිනු වෙන්න ඕනේ. අනාගාමි සම්මාදිට්ඨිය රාහත් සම්මාදිට්ඨියෙන් නිරෝධගාමිනීත්වයටපත් වෙනවා. නිරෝධ සමාපත්තියටපත් වෙනවා. මේක උදේ ඉඳලා රාය වෙනකන් තමන්ගේ සම්මාදිට්ඨිය තුලින්ම වඩන්න ඕනේ. හැම අවබෝධයක්ම අරකින තවත් දෘෂ්ටියකින් මේක කඩනවා. මෙච්චර කාලයක් මිත්‍යාව සම්මාවෙන් කැඩුවා. සම්මාවෙන් පාර දුන්නා කැඩුවා. ඒක ආර්ය පැත්තෙන් දැක්කා. ඒක තවත් දියුණු සම්මාගෙන් ඒකත් කඩනවා. ඒකත් කඩනවා. ඒකට ඉන්න දෙන්නේ ඒකට විවේකයක් දෙන්නෙම නැහැ. අපි කියනවනේ කනක් කැයිල ඉන්න දෙන්න හරි කරදරයි. කිසිම විවේකයක් නැහැ. උන්වහන්සේ ළඟ ඉති අන්න ඒම එකක් හදනවා අපි. සම්මාදිට්ඨියට කනක් කැයිල ඉන්න දෙන්නෙම නැහැයි. අර ඉහලකින් අර දුක්ඛ විද ඔක්කොම කඩනවා. කඩනවා නිතරම කඩනවා කඩලා කඩලා කඩලා කඩලා යාව ඊළඟ ඵලයට ගේනවා ඕ ලෙවල් එකේ නාවේ ඒ ලෙවල් තැනට ගේනවා පැහැදිලිද මේක වඩන්න ඕනේ වඩනකොට අපෑදෙන තැන් ගැටළු සාගත දැන් මට කියන්න මම තව සරල කරලා කියලා දෙන්න ඒක වඩන්නේ කොහොමද කියලා බොහොම ඉක්මනට වඩන්න පුළුවන් හැබැයි තැන් තියෙන දැනුම නඩත්තු කරනවා නම් ඒක නිවැරදි කියලා ඒක ජීවිත කාලෙම මේ විදිහටම තියෙන්න ඕනේ කියලා පරිස්සම් කරනවා නම් අරක වැඩෙන්නේ නැහැ. හැමදේම අත්තරින කෙනා සෝතාපන්න ඥානයත් අත්තරින්න ඕනේ. අත්තරිය නැත්නම් සකු르දාගාමි එන්නේ ඕ ලෙවල් පන්තියෙන් ගියේ නැත්නම් ඒ ලෙවල් වෙන්නේ අය. ඒ ලෙවල් වෙන්න ඕනේ නම් ඕ ලෙවල් පන්තියෙන් එළියට යන්න ඕනේ. එළියට ගියොත් තමයි අය ඒ ලෙවල් වෙන්නේ. එහෙම නේද? එහෙනම් මේ සම්මාදිටිය කඩන්න ඕනේ. කඩන්න ඕනේ සකු르දාගාමි සම්මාදිටිය. හැම මොහොතෙම පුරුදු පුහුණු කරන්න. පෙරුවන් සරණයි.